අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්ති පාරමිතාව පුරණ භාවනා යෝගියාට කාන්ති පාරමිතාව තවත් ගැඹුරෙන් දකින්න පුළුවන් තවත් එක ක්‍රමයක්. එහෙම නැත්නම් තවත් කාන්ති පාරමිතාවේ පැතිකඩක්. ඒ තමයි කන්ති පාරමිතාව යනු විඳීමක් නැති විඳවීමක් කියන කාරණාව යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විඳීම කියලා කියන්නේ පංචකාම. විඳවීම කියලා කියන්නේ ඒ නිසා අටගන්න ප්‍රතිඵලය. එනම් මේ ලෝකයේ හේතුඵල ධාමට අනුව නිර්මාණය වෙන එක විශේෂ කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ ලෝකයේ අසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුලින් යම්කිසි ජීවියෙක් මිනිස්සෙක් හෝ වේවා කුරා කුඹියෙක් හෝ වේවා ඕනෑම සත්වෙක් මේ ලෝකේ යම්කිසි දෙයක් විඳිනවා නම් ඒකාන්ත වශයෙන්ම එයාට විඳවන්න සිද්ධ වෙනවා විඳීමත් විඳවීමත් තමයි මේ ලෝකේ පවතින හේතුඵල ධාම කියන්නේ ඒක තමයි එහෙනම් මේ කාන්ති පාරමිතාව පුරන භාවනා යෝගියා කාලාන්තරය තිස්සේ තමන්ගේ කමඨාන වඩාගෙන යනකොට මේ භාවනා යෝගයාගේ ප්‍රඥාව ක්‍රමානුකූලව දියුණු වෙනවා. ප්‍රඥාවේ ධාරිතාව වැඩි වෙනකොට මේ භාවනා යෝගියා මේ කන්තිය විවිධ කෝණ වලින් දකිනවා. එකම කන්තිය මේ ඉවසන්න ආපු කෙනා ඉවසීම තුලින් ලෝකේ දකිනවා. 84000ක් ධර්මස්කන්ධ ස්පර්ශ කිරීමේ හැකියාව දක්ෂකම එයා තුල ක්‍රමානුකූල වර්ධනය වෙනවා. එනනම් මේ භාවනා යෝගියාට ක්‍රමානුකූලව වැටහෙනවා. කන්තිය කියන මේ ඉවසීම කියන ಗುಣධර්මය එහෙම නැත්නම් පාරමිතාව කිසිම විඳීමක් නැති විඳවීමක් පමණක් පවතින ධර්මතාවයක් බව මේ විඳවීම කියන ධර්මතාවය කුමක්ද කියලා බැලුවාම අපට පෑදෙලිව පේනවා අපි මේ කාන්ති පාරමිතාව පුරනවා අසකන දිව නාසය සමසිත කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තවත් කෙටියෙන් කියනවා සතර සතිපට්ඨාණයෙන් අපි මේ කාන්ති පාරමිතාව පුරනවා. පටවියෙන් ඉවස ගන්නවා, වේදනාවෙන් ඉවස ගන්නවා, හැමදේම ධර්මානුකූලව දැකලා ඉවස ගන්නවා. සිතිවිලි වලින් කිසිම ක්‍රියාවක් වචනයක් ගොඩ නැගෙන්නේ නැති වෙන්න ඒක සිතිවිලි වලින්ම සීමා කරලා ඉවස ගන්නවා. එහෙනම් කාන්ති පාරමිතාව පුරන භාවනා යෝගියා ක්‍රමානුකූලව පුරුදු පුහුණු කරන්නේ සතර සතිපට්ඨානය. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මෙසේ මේ කන්ති පාරමිතා වඩාගෙන වඩාගෙන යනකොට මේ භාවනා යෝගියා දන්නා මේ ඇස පිනවන්නෙත් නෑ. කන පිනවන්නෙත් නෑ. ලුණු වුණත්, ඇඹුල් වුණත්, පැණි රස වුණත්, තිත්ත වුණත්, කාට වුණත් ඕනම රසයකට මේ දිව හුරුයි. අරකමයි වළඳන්නේ මේකමයි වළඳන්නේ මේක තමයි මට ඕනේ කියන එහෙම දෘෂ්ටියක් නෑ. ගඳටත් සුවඳටත් ඒකාකාර ප්‍රතිචාරයක් දක්වනවා. කය තුල ධර්මානුකූල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. සිතවිලි වලත් දෝෂ නැහැ. දැන් මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආයතන හය තුලීම විඳීමක් නැහැ. කිසිම පංචකාමයක් විඳවන්නේ නැහැ. දිට්ටි කාමය, රස කාමය, ගන්ධ කාමය, ස්පර්ශ කාමය, ශබ්ද කාමය කියන මේ කාමයන් විඳවන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. තාම විඳවීම ඉවර වෙලා නැහැ. රාතන් වහන්සේලා තමන්ගේ රාත් බෝධිය සාක්ෂාත් කරගත්තාට පස්සේ ලෙඩ වුන් නැද්ද? වේදනාවටපත් වුන් නැද්ද? අනන්ත කරදර ගැටලු වලට පාරදීම් වලට මුහුණ දුන්නේ නැද්ද? එන මේ විඳවීම කියන එක අපේ මේ ආයුෂ්කල්ප ඉවර වෙන තාක්කල් පවතින ධර්මතාවයක්. හැබැයි විඳීම කියන ධර්මතාවය ඕනෑම වෙලාවක අවබෝධයෙන් නතර කරන්න පුළුවන් ධර්මතාවයක්. මේක කන්ති පාරමිතාව තුළ පවතින විශේෂ පැතිරුවක් එහෙම නැත්නම් ධර්මතාවයක්. අපි ආයතන 6 විඳීමෙන් සම්පූර්ණ නිදහස් කරනකොට පෙර పూర్ව කර්මවලට අනුව අපි කියනවා අපි පෙර සංසාරේ එකතු කරගෙන ආපු රැස් කරගෙන ආපු කම්මඵල කියලා. එහෙනම් මේ විදිහට අපි සංසාරේ එකතු කරගෙන ආපු මේ කර්මයට අනුව ප්‍රතිඵල පරිසම් දෙනකොට දැන් එතන විඳීමක් නැහැ. හැබැයි විඳවීමක් තියෙනවා. එහෙනම් ඉවසන භාවනා යෝගියා මේ විඳවීම කියන පාරමිතාවට එකඟ වෙන්න ඕනේ. එහෙම නැත්නම් විඳවීම කියන ධර්මතාවයට එකඟ වෙන්න ඕනේ. මේ ලෝකේ හැම දෙයක්ම මම විඳවනවා. ඇසට පේන මගේ කර්ම ඔක්කොම මම විඳවලා ඉවර කරනවා. කයට එන සෑම අපහසුතාවයක්ම පීඩාවක්ම මම විඳවලා ඉවර කරනවා. හොඳ දේවල් මට හැයෙන්නෙම නෑ. ඔක්කොම හැයෙන්නේ නිന്ദා අපාස. ඒ හැම එකක්ම මම විඳවලා ඉවර කරනවා. සෑම මොහොතක් තුළම මට කායික අපහසුතාවයන් තියෙනවා. මානසික අපහසුතාවයන් තියෙනවා. ඒ හැම එකක්ම මම විඳවලා ඉවර කරනවා කියන අවබෝධයටපත් වුනොත් මිසක් අන්තිපාරමිතාව පිරෙන්නේ අපි ඉතාලෙන් ඉන්නවා අපි යම්කිසි කාමරයකට ගින් දොරවාගෙන ඉතියාම අපි ඉවසීම පුරුදු කරනවා කියලා. යම්කිසි අවවාදයක් අනුශාසනාවක් තරවටුවක් ලැබෙනකොට කරබාගෙන දත්මි ටික ආගෙන හිටියාම අපි හිතනවා අපි ඉවසීම පුරුදු කරනවා කියලා නෑ. අපි වඩන්නේ द्वේෂය. ඉවසීම කියලා කියනකොට අපි දැක්ක ආයතන අයෙන්ම ඉවසන්න ඕනේ. මේ හැම ගනුදෙනුවක්ම කර්මය කියලා දැනගෙන ඉවසන්න ඕනේ කියලා. දැන් තවත් එකක් අපි දැනගත්තා. මේක විඳින්න නැතුව විඳවන්න ඕනේ. එතකොට ඉවසීම සම්පූර්ණ වෙන්නේ. එහෙනම් අපි පුරුදු වෙන්න ඕනේ ඇස් වලින් විඳින්න නැතුව අර පේන දේවල් විඳවන්න. අපි පුරුදු කරන්න ඕනේ කනට තවත් අධියරක් කනට ඇෙන ශබ්ද වලින් විඳින්න නැතුව විඳවන්න. දිවට දැනෙන රස විඳින්න යන්න මේ හැම එකක්ම කර්මානුරූපීව මට ලැබිච්ච දේවල්. හේතුඵල ධාමට අනුව ලැබිච්ච දේවල්. එහෙනම් මොකවත් මට විඳින්න දෙයක් නැහැ. මේක විඳවන්න තියන්නේ කියලා ලුණු වුණත්, තිත්ත වුණත්, කාට වුණත්, ඇඹුල් වුණත් ඒක විඳවලා දානවා, ඉවර කරලා දානවා. කායික ලෙඩ රෝගවල හැම එකෙක්ම අපි නිදාස් වෙලා සුවයේ ඉන්න ප්‍රාර්ථනා කරන්නේ වෑයම් කරන්නේ අම්බෙන බේසජ්ජේ වළඳලා පාඩුවේ වළඳලා ඉන්නවා ඒක විඳවලා යන්න හරිනවා අපිට මතකයි තථාගතයන් වහන්සේ තමන්ගේ බෝධිසත්ව පාරමිතා පුරන කාලේ ඒ ගම් යුරක් ළඟින් වඩිනකොට ඒ මාබෝසතාණන් වහන්සේ දකිනවා මාළු හල්ලන දීවර මිනිසෙන්. ඒ මාළු මරන්නා ඒ මාළුව හැදලා හැදලා ගොඩට දානකොට ඒ මාළුවා දඟලනකොට ඒ මාබෝසතාණන් වහන්සේට අදාසක් පාලනවා අනේ හොඳට මස් තියෙන හොඳට හැදිච්ච හොඳ තරබරු වෙච්ච හොඳ මාළුවෙක් කියලා දැකලා ඒ දඟලනකට සන්තෝෂ වෙනවා අන්න බලන්න සිටිවිල්ලකින් ඇතිවෙච්ච ඒ පුංචි වින්දනය ඒ විඳීම දැන් භාග්‍යතුන් වහන්සේ සති ගාණක් විඳවනවා ආනන්ද මේ සේරුදාව විඳවලා යවන්නට ඕනේ මේක මාබෝසත් කාලයේදී වෙච්ච වරදක් කියලා තථාගතයන් වහන්සේ කුද්දක නිකායේ දේශනා කරනවා. එහෙනම් මේ ලෝකයේ විඳින හැම එකක් තුළින්ම අපිට විඳවීමක් අට ගන්නවා. කන්ති පාරමිතා පුරන බෝධිසත්වර සියලුම දෙනා දැන් වර්තමානයේ තුල විඳීම නවත්තලා පෙර සංසාරයේ කර්ම වලට අනුව විඳවීම පමණක් ඒගොල්ල උපාදානය කරගෙන හැම දෙයක්ම විඳවලා ඉවර කරනවා විඳලා ඉවර වෙනවායි කියලා කියන්නේ කාන්තිය පරිපූර්ණ වෙනවා කියන එක. එහෙනම් අපේ ජීවිතවල අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ විඳවන එක නෙමෙයි විඳින එක. අපි කැමතිනේ අලංකාර දේවල් වලින් බැහැර වෙන්න. අපි කැමති නෑ අසත්පුරුෂ දේවල් දකින්න. යාපත් දේවල් දකින්න ඕනේ යාපත් අය ඇසුරු කරන්න ඕනේ. ලස්සන දේවල් දකින්න ඕනේ, මීරි දේවල් හැයන්න ඕනේ, රසවල් ප්‍රණීත දේවල් කිරිපැණියක් අපි කන්න බොන්න ඕනේ, හොඳ දේවල් වටිනා දේවල් ඇඳ ගන්නට ඕනේ, බොහොම සුඛෝපභෝගී විදිහට පාසුකම් සහිත තැන්වල වාසය කරන්න ඕනේ කියන මේ විඳීම පස්සේ නේද අපි ගින් තියන්නේ. විඳිනවායි කියලා කියන්නේ එයා පංචකාම ලෝකයේ තව තවත් නිරත වෙනවා කියන එක. පංචකාම සැප ලබන හැමෝම විඳින කට්ටිය වශයෙන් මේ ලෝකයේ පෙනී සිටිනවා. විඳවනවායි කියලා කියන්නේ එයා කාමයේ ඉවර කරනවා කර්මය ඉවර කරනවා ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්න ආර්ය මාර්ගය යනවායි කියන එකයි ඒ ඒ අන්තය තමයි අපෙනි සිටින්නේ එහෙනම් අපේ ජීවිතවල අපි මේ කන්තිය කියන වචනේ දහස් වාරයක් අහන්න ඇති කන්තිය කියන වචනවල ගොඩාක් ගැඹුරු දේවල් දැනගන්නට ඇති කන්තිය පිළිබඳව විශාල දේවල් අවබෝධ කරගෙන ඇති. නමුත් කන්තිය පිළිබඳ මට්ටම් 31ක් තියෙනවා. කන්තිය ක්‍රියාකාරී ස්වභාවයන් 31ක් තියෙනවා. මේක හරියට දන්නේ නැතුව කන්ති පාරමිතාව කවදාවත් පිරෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම දැනගන්න හැම මට්ටමින්ම ඒක අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරන්න තමයි සාරාංශක කල්ප ලක්ෂ ගමන් රාත්බෝධිය සඳහා අපට මේ පාරමිතා පුරන්න සිද්ධ වෙලා තියෙන්නේ. කල්ප ලක්ෂ කෝටි ගණන් අපිට පච්චේක බුද්ධ පිළිබඳව අපට පාරමිතා පුරන්න වෙලා තියෙන හේතුව මේ එක ගුණයක්වත් අපි හරියට දන්නේ නැහැ. එක සීලයකවත් අභ්‍යන්තරය අපි දන්නේ නැහැ. මේ සිත තුළ ඇතිවෙන මාර්ගඵලය කියන්නේ කුමක්ද? ඒ අවබෝධය කියන්නේ කුමක්ද? ඥානීය කෙලෙස ක්‍රියා කරන එකක්ද කියන එක පිළිබඳ නිවැරදි අවබෝධය අපට නැහැ. හැබැයි අපි දන්නවා මේ හැම එකක්ම අපි දැනගෙන ඉන්නවයි කියලා. නම මොකවත් දන්නේ නැහැ කෙනෙක්වත් දන්නේ නැතිකොට අපි කොහොමද මේ දේවල් දන්නවයි කියන අන්තියට අපිපත් වෙන්නේ? එහෙනම් අපි බෝධිසත්වර වශයෙන් රාත් බෝධියේ පතනවා නම් පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ බෝධිපතනවා නම් තුන්තරා බෝධියකින් පිරිණිවන් පාන්න ඒ ඒ බෝධිවල පාරමිතාව සම්පූර්ණ කරන්නට ඕනේ පාරමිතා සම්පූර්ණ කරන ජීවිතයට තමයි ආර්ය ජීවිතය ආර්ය මාර්ගය කියලා කියන්නේ එහෙනම් ආර්ය මාර්ගය තුල තියෙන ಗುಣධර්ම වඩන එක, සිත නිවලා දාන එක. එහෙනම් ඒ සිත නිවන ඒ වැඩපිළිවෙලට අනුව කන්ති පාරමිතාව කෙසේ පුරන්ද කියලා බලනකොට අපිට පේනවා මේ ඇසෙන් පේන්නේ ඔක්කොම මගේ කර්ම කනට හැෙන්න හැම එකක්ම මගේ කර්ම දිවට දැනෙන රස සියල්ල මගේ කර්ම නාසයට ස්පර්ශ වෙන ගඳ සුවඳ ඔක්කොම මගේ කර්ම කයට දැනෙන ස්පර්ශය මගේ කර්ම ඒ නිසාට ගන්න වේදනා මගේ කර්ම මානසික මට සිතෙන සෑම සිතවිල්ලක්ම මගේ කර්ම කර්ම ටික ගෙවලා යවන්නට ඕනේ ගෙවි යන්නට අරින්නට ඕනේ කිසිවක් නොකළ යුතුයි කෙරෙන දේ දිහා බලාගෙන සිටිය යුතුයි කියන ඒකමඨාන පළවෙනි හදිහරේ අපි වැඩුවා දැන් දෙවෙනි හදිහරටපත් වෙනකොට අපි දැනගත්තා මේක තුළ තවත් කාරණාවක් තියෙනවා මොකද්ද විඳීම විඳවීම කියලා කන්තියේ කර්ම දෙකක් තියෙනවා එහෙනම් විඳොත් අනිවාර්යයෙන්ම විඳවන්න සිද්ධ වෙනවා විඳෙවොත් අනිවාර්යයෙන්ම විඳීමේ ඒ හේතුව නිරෝධ වෙනවා. එහෙම නැත්නම් නැවත විඳවීමේ අයිති අපට අයිමි වෙනවා. එහෙනම් අපි මිනිසත් භවයේ ලබලා මෙච්චර කාලයක් විඳලා විඳලා විඳලා ගොඩාක් දේවල් එකතු කරලා තියෙනවා. දැන් ඒවා ඔළුවෙන් ඉටගෙන උනත් අපට විඳවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි මේ දුක, ලෙඩ රෝග, කරදර, කම්කටොළු, පීඩා. මානසික විඩා, කායික විඩා මේ ඔක්කොම මොනවද? අර විඳීම නිසා අටගත්ත විඳවීම නේද? අපි ඉතාලෙන් ඉන්න අනේ මට මෙච්චර කරදරෙන්නේ ඇයි ප්‍රශ්නෙන්නේ ඇයි මිනිස්සු මට නිନ୍ଦා අපාස කරන්නේ ඇයි මට ආහාර පාන ලැබෙන්නේ නැත්තේ ඇයි මට එක තැනක විවේකයේ මිනිස්සු ඉන්න දෙන්නේ නැත්තේ ඇයි ඉරියර කරන්නේ ඇයි කියලා අපි අනන්ත අප්‍රමාණ මිනිසුන්ට දොස් කිව්වා නිନ୍ଦා කළා හැබැයි කාරණාව එතන නෙමෙයි හේතුව එතන වෙච්ච එකක් නෙමෙයි. මේ සංසාරයේ කෝටි ප්‍රකෝටි ගණන් ඉපදිලා ඉපදිලා ඒ විඳ දේවල්, එහෙම නැත්නම් විඳගත් දේවල් නිසා තමයි මේ විඳවීමක් ඇති වෙලා තියෙන්නේ. විඳින හැමෝම විඳවනවා කියන ධර්මතාවය අපි දැනගෙන හිටියේ නෑ. එහෙනම් කන්ති පාරමිතාව තුළින් අපි විඳීම සම්පූර්ණයෙන්ම නතර කරනවා. කිසිම දෙයක් විඳින්න යන්නේ හැමදේම විඳවනවා. විඳවලා ඉවර කරන ඒ ධර්මතාවයට එකඟ වෙනවා. එහෙනම් පාරමිතාව සම්පූර්ණ කරන්න තවත් එක පියවරකින් අවබෝධය වැඩි කරනවා කන්ති පාරමිතාවේ කුමන අවබෝධයේද මේ මොහොතේ ඉඳලා කන්ති පාරමිතාව පුරන බෝධිසත්වරු සියලුම දෙනා විඳවන්න එකඟ වෙන්න ඕනේ විඳවන්න කැමැති වෙන්න ඕනේ විඳවන ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන්නට ඕනේ ඈට පේන හැම එකක්ම මගේ කර්ම ඒ කර්ම වෙනස් කරන්නේ ඒක තුලින් සුවයක් විඳින්න අනේ ලස්සන දියඇලි මෙතන හිටියානම් බොහොම හොඳයි. මෙතන මොනවාරි අටවගෙන මෙතන ඉන්න ඕනේ. අන්න එයා විඳින්න සූදානම් වෙනවා. මේ ගමේ හොඳට ලුණු ඇඹුල් ලම්බෙනවා. එහෙනම් මේ ගම දාලා යන්න බෑ. පින්ඩ පාතිර ගැළපෙන ගම්මානේ අන්න විඳින්න සූදානම් වෙනවා. මේ සියලුම දෙනා සත්පුරුෂය ගොඩාක් ಗುಣධර්ම කියන කට්ටිය මේ කට්ටියත් එක්ක වාසය කිරීම නිසා මං සුවසේ ඉන්න පුළුවන් මට කිසිම පීඩාවකින් තොර වෙන්න පුළුවන් අන්න අය විඳින්න සූදානම් වෙනවා ඒ කියන්නේ අනාගතේ අනන්ත අප්‍රමාණ විඳවන්න එයාට සිද්ධ වෙනවා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි මොනම පාරමිතාව පිරුවත් මොන විදිහේ මානකමක් තපස්කමක් කළත් අපි හැම මොහොතෙම කරලා තියෙන්නේ මේ විඳීම නේද? එහෙනම් කාන්ති පාරමිතාව තුළින් තවත් අධියරකින් අපේ ප්‍රඥාව අපි මෝරවුවා. එහෙම නැත්නම් තවත් අවබෝධයකටපත් වුණා. මොකද හැම දේ තුළින්ම විදවීම පිළිබඳව සීය පවත්නවා. හැම දෙයක්ම විඳවලා ඉවර කරන්න තියෙන්නේ කර්මය තියෙන තාකල් ඉපදෙනවා කර්මය නැති තාකල් ඉපදීම අයිමි වෙනවා එහෙනම් කර්මය නැති වෙච්ච දවසක ඒ කාන්ත වශයෙන්ම පිරිණිවන් පෑමට සිද්ධ වෙනවා එහෙනම් විඳවීම තුළින් සිද්ධ වෙන්නේ කර්මය ඉවර වීම එහෙම නැත්නම් ගෙවිලා නිමා වීම බලන්න කන්ති පාරමිතාව තුළින් අපගේ සසර කෙලවර වෙ නැටි අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා වෙ නැටි එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපි ඇස් වලින් විඳවනවා අපේ පෙර කරපු పూర్ව කර්ම. කන් වලින් අපි විඳවනවා අපි පෙර සංසාරයේ කරපු කර්ම. ලුණු ඇඹුල් රස වලින් අපි විඳවනවා පෙර සංසාරයේ කරපු කර්ම. යම්කිසි කෙනෙකුට බොහොම ප්‍රණීත ආහාර හම්බෙනවා නම් ඒ ප්‍රණීත ආහාර වලින් එයා රස විඳිනවා නම් එයා විඳිනවා කියන ඒ ධර්මතාවයට එකඟ වෙලා එහෙනම් එයාට විඳවන්න සිද්ධ වෙනවා තපස්වරු දෙදෙනෙක් එකට භාවනා කළ අබුද්ධෝත්පාද කාලයක හිමාල වනයේ භාවනා කරපු තපස්වරු දෙන්නා දෙපැත්තට හැමදාම පිණ්ඩපාතේ වඩිනවා. එක තාපසයෙක් දකුණු පැත්තට වැඩියොත් අනිත් තාපසයා වම් පැත්තට වඩිනවා. මේ තාපසයා වම් පැත්තට වැඩියොත් අනිත් තාපසයා දකුණු පැත්තට වඩිනවා. මේ විදිහට දෙපැත්තට පිණ්ඩපාතේ වඩිනක උන්වහන්සේලාගේ සිරිතක් කරගෙන තිබුණා. හැමදාම උන්වහන්සේලා වළඳලා වළඳලා ඕම කාලයක් භාවනා කරනකොට උන්වහන්සේලාට සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. එක තාපසේ කානවා අනිත් තාපසයාගෙන් තාපසතුමා කොහොමද මේ දවස්වල ලුණු ඇඹුල් අනේ කටේ තියන්න බෑ ඇඹුල් දෙන සෑම ව්‍යංජනයක්ම හරි තිත්තයි ලෙඩ රෝග වලට උයන ව්‍යංජන හම්බෙන්නේ මේක හරි අපහසුයි කන්න කියලා එතකොට අනිත් තාපසයා කියන අනේ මගේ පැත්තෙන් හම්බෙන දාන හැමදාම බොහොම ප්‍රණීතයි. මේ පැත්තට ගියාත් අර පැත්තට ගියාත් මට හොඳට පිළිවෙලට හම්බෙනවා. හොඳට ලුණු ඇඹුල් එක්ක රසට හම්බෙනවායි කියලා මේ තාපසයා කියනවා. අනිත් තාපසයා කල්පනා කරනවා ඇයි එතකොට මට විතරක් ලැබෙන්නේ නැත්තේ? මේ පැත්තෙත් එයාට එහෙම ලැබෙනවා නම් ඒ පැත්තෙත් එහෙම ලැබෙනවා නම් මට දෙපැත්තෙන්ම මේම ලැබෙන්නේ ඇයි කියලා කල්පනා කරනකොට ඒ තාපසවරු දෙදෙනාට එකක් තීරණය වුණා පෙර සංසාරයේ දාන පාරමිතාවට අනුවනේ අපට දාන ලැබෙන්නේ එහෙනම් කණ්ඩ බැරි දේවල් පූජා කළා ඒ නිසා රජගෙදරට ගියත් දෙන්නේ කණ්ඩ බැරි දෙයක් ඉංගන්නගේ ගෙදරට ගියත් දෙන්නේ කණ්ඩ බැරි දෙයක් කොච්චර රසවත් දේවල් තිබුණත් ඒ මිනිසුන්ට හිතෙන්නේ කණ්ඩ බැරි දෙයක් දෙන්න ඒ තාපසයාට ලැබෙන්නෙම කණ්ඩ බැරි දේවල් සංසාරේ පූජා කරලා තියෙන්නේ ඉතුරු වෙච්ච දේවල් පිරුණු වෙච්ච දේවල් එපා වෙච්ච දේවල් හොඳ දේවල් මොකවත් දන් දීලා නැහැ අවශ්‍ය දේ අවශ්‍ය තරම් මනාකොට පිළියෙල කරලා දන් දීලා නැහැ අවශ්‍ය දේ සුදුසු දේ යහපත් දේ දන් දීලා නැහැ. හැමදාම දීලා තින්නේ පිළිණු වෙච්ච දේවල්, නරක වෙච්ච දේවල්, කුණු වෙච්ච දේවල්, හොඳ දේවල් පරිස්සම් කළා. ඒ නිසා හැමදාම හම්බෙන්නේ අර විදියට මේ තාපසතුමා දාන පාරමිතාව පුරනකොට හැමදේම අග්‍රභෝජනේ දීලා තියෙනවා. පළතුරු දෙනකොට හොඳම දේවල් දීලා තියෙනවා. කුණු වෙච්ච දේවල් වල කුණු වෙච්ච කොටස අයින් කරලා මෙයා කනවා. හැබැයි පිරිසිදු වෙච්ච හොඳ දේවල් අලුත් දේවල් පූජා කරනවා. බත් විවාම හොඳ දේ අග්‍ර දේ පූජා කරනවා. ඒ නිසා මොන තැනට ගියත් ඉඟන්නගේ ගෙදරට ගියත් ඉඟන්නගේ අග්‍ර කොටස මෙයාට ඉමි වෙනවා. හැමදාම හැමතැනින්ම එයාට හොඳම කොටස ඉමි කරගන්නේ කර්මය ඒ අවශ්‍ය පරිසරය හදනවා. ඒ තාපසවරු දෙදෙනා තේරුම් ගත්තා අපේ පාර්මිතාවට අනුව මේක ලැබෙන්නේ. ඊයේ ඔයාට මේ පැත්තේ හොඳ දේවල් ලැබුණා. ඒ නිසා මම අද මේ පැත්තට වැඩියා. ඒත් මට ලැබුණේ මට කණ්ඩ බැරි දෙයක්. එහෙනම් මේ කර්මය වෙනස් කරන්න බෑ. එහෙනම් කන්ති පාරමිතා පුරන බෝධිසත්වරු දැනගන්නට ඕනේ මේ ලැබෙන සෑම ලුණු ලැඹුල් රසයක්ම අපේ දාන පාරමිතාවට අනුව නේද? සත්පුරුෂ අසත්පුරුෂ සේවනය අපට ලැබෙන්නේ අපේ තියෙන කාමයේ සුමිච්ඡාචාර කියන සීලයට අනුව නේද? අපේ කාමයේ වර්ධවා ඇසුරුනා නම් අපට හම්බෙන්නේ අසත්පුරුෂ සේවනය. අපේ බ්‍රහ්මචර්යාවේ ඇසුරුනා නම් මුනිවරු තපස්වරු ඍෂිවරු අපට හම්බෙනවා මහණුන් අපට ආශ්‍රය කරන්න ලැබෙනවා පුංචි කාලේ ඉඳලාම නිවන් මාර්ගයට ගැලපෙන කට්ටියගේ ඇසුර ලැබෙනවා හේතුව බ්‍රහ්මචර්යාවේ සිටියාම එයාට ලැබෙන්නේ ඔක්කොම තපස් ඇසුර එහෙනම් අපි කාම ලෝකයේ පිනව පිනවා කාමේසු මිච්ඡාචාරා සීලය අසකන දිව නාසය සමසිත කියන පංචකාමයන් පිනවුවාම අපට ලැබෙන්නේ ඔක්කොම අසත්පුරුෂ පංචකාම පිනවන කට්ටිය නේද එහෙනම් මේ අය අසත්පුරුසයි දායකයෝ අසත්පුරුසයි ප්‍රදේශයේ අසත්පුරුසයි සේනාසනේ භික්ෂුන් වහන්සේ අසත්පුරුසයි කියලා පලා ගියට අරියන්නේ අම්බෙන හැමතැනම හම්බෙන්නේ අසත්පුරුෂ කට්ටියමයි හේතුව සංසාරේ මොකද්ද රකපු සීලය ඒකට අනුව තමයි කාලේ දීපේ දේශේ කුලේ මව හම්බ වුනේ ඒකට අනුව තමයි ඥාතිය මිත්‍රයෝ භාර්යාවෝ දරුවෝ ඒ සියලුම පරිසර සූදානම් වුනේ එහෙනම් මේ පරිසරය මගේ කර්මයට අනුව නම් මේ ඥාතියෝ කර්මයට අනුව නම් මගෙත් එක්ක ආශය කරන තපස්වරු කර්මයට අනුව නම් දායකයෝ කර්මයට අනුව නම් ගම්මානයේ කර්මයට අනුව නම් ලැබෙන ලුණු හැඹුල් කර්මයට අනුව නම් මම ගත කරන ජීවිතයත් මං පෙර සංසාරේ ලැබු කරගෙන ආපු රැකගත් සීලයට අනුව නම් ඒකාන්ත වශයෙන්ම මට ඒක වෙනස් කරන්න කිසිම වොමනාවක් නැහැ මට තියෙන්නේ විඳවලා ඉවර කරන්න එහෙනම් මේ විදියට අපි මේ ලෝකෙ දිහා බලනකොට මේ ආකාරයට ධර්මානුකූලව අපි දකිනකොට අපට පේනවා මේ සෑම විදවීමක්ම ඇති වෙලා තියෙන්නේ මේ සෑම ප්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නේ ආර්ය මාර්ගයේ දන්නේ නැතුව නිවන් මාර්ගයේ ගමන් කරන්නේ නැතුව තිසරණ සරණ යන්නේ නැතුව පංචකාම පිනව පිනව ගෑනු පස්සේ ගිය නිසා මුදල් පස්සේ ගිය නිසා ඉඩම් පස්සේ ගිය නිසා ධන ධාන්‍ය සප සම්පත් එකතු කරන්න වස්තු පස්සේ ගිය නිසා ඒ විඳිච්ච ඒ හැම දෙයක් තුළම විඳවීම නේද මේ අටහරන් තියෙන්නේ ලෝකයමදාම පංචකාම ආරම්භයගෙන පංචකාම විඳින්න ගිය නිසා ප්‍රතිඵලයක් අටගරගෙන තේනවා අද හැම පැත්තෙම ප්‍රශ්න කරදර වේදනා ගැටලු ඇති වෙලා එහෙනම් දැන් අපට කරන්න තියෙන්නේ කන්තිපාරමිතාව පුරන මේ අවබෝධය තුලින් සියලුම දේවල් විඳවලා ඉවර කරන්නට ඕනේ. ඒ හැම එකක්ම ගෙවිලා යන්නට අරින්නට ඕනේ. ඒ හැම දෙයක් තුළම ගෙවිලා යන කර්මේ දිහා සිහියෙන් බලලා සන්තෝෂ වෙන්න ඕනේ, ප්‍රීති වෙන්න ඕනේ. නිවන් මාර්ගය තුළ ප්‍රීතියෙන් ඒක විඳ ගන්නට ඕනේ. එහෙනම් අපි දුකින් විඳිනවා නම් අන්න ඒක අකමැත්තෙන් විඳින නිසා පටිගියක් අට ගන්නවා. සම්මා සතිය තුළ ඉන්න කිසිම කෙනෙකුට පටිගයක් අට ගන්නෑ, දුකක් අට ගන්නෑ. ලැබෙන දේවල් වලට සන්තෝෂ වෙනවා. අයිමි වෙන දේවල් නොලැබෙන දේවල් වලට සන්තෝෂ වෙනවා. එහෙනම් මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින්ම අපි හැම දෙයක්ම විඳවලා ඉවර කරන්න මේ මොහොතේ ඉඳලා පාරමී පුරන්න ඕනේ. එහෙනම් අපි මේ කාන්ති පාරමිතාව පුරනවා මේ ආයතන හැම දෙයක් තුළින්ම අපට පේන්නේ අපේ කර්මය මගේ කර්මය මට පේනවා මගේ කර්මය මට හැෙනවා මගේ කර්මය මට දැනෙනවා මගේ කර්මය මට හැඟෙනවා මගේම කර්මය සිටිවිලි වශයෙන් මට සිතෙනවා එහෙනම් මගේ කර්මය වශයෙන් දැකපු මගේ අවබෝධය තවත් පියවරකින් වැඩි කළා. ඒ පියවර තමයි මේ හැම තැනම තියෙන්නේ විඳවීමන්, ඉවර ඒ ඉවර ඉවර වෙන්න දෙන්නේ නැතුව මම ඒක වෙනස් කරන නිසා බලාපොරොත්තුෙන් මට ඕන විදියට ඒක මං අල්ලගන්න නිසා, ඒකට නෝ මං ඇදගෙන නිසා තවත් විඳීමක් ඇති වෙනවා. ඒකට තවත් විඳවීමක් නිර්මාණය වෙනවා. ඒ නිසා ජාති ජරා භව හැදෙනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ දෙවනි අවබෝධයත් දෙවනි පියවරත් මේ අපේ කන්ති පාරමිතාවට එකතු කරගනිමු. අපි මේ හැම දෙයක්ම කර්මයක් වශයෙන් දකිනවා. ඒ කර්මය වෙනස් කරන්න යන්නේ ඒක විඳවලා ඉවර කරන්න මානසිකත්වය හදා ගන්නවා. ඒකට මුළු කැමැත්තෙන් කැමැති වෙලා අපි ඒ කර්මයට කීකරු වෙනවා. එහෙනම් ඇසෙන් අපි විඳවමු, කනෙන් අපි විඳවමු, දිවෙන් අපි විඳවමු, කායික සියලුම ස්පර්ශ වලින් අපි ඒක විඳවමු, අපේ සිතිවිලි වලින් විඳවමු, විඳීම සම්පූර්ණයෙන් නතර කරමු. එහෙනම් කර්ම හැදෙන්නේ ඇදිච්ච කර්ම නිර්මාණය කරපු කර්ම විතරයි පරිසම් දෙන්නේ. ඒ ටික කාලාන්තරයක් යනකොට, කාලයක් යනකොට ක්‍රමානුකූලව ගෙවිලා බොහොම ඉක්මනට අපිට මේ භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න ඒ සුදුසුකම ලැබෙනවා. එහෙනම් අපි ලබාපු මිනිසත් භවය තථාගතයන් වහන්සේගේ සරණ යන ගමන් අපි ಗುಣධර්ම වඩලා අපි ලබාපු මිනිසත් භවය අර්ථවත් කරන්නට ඕනේ. එහෙනම් කන්ති පාරමිතාව අපි කොච්චර ගැඹුරට වඩනවද? මොනතරම් ප්‍රඥාවෙන් ඒක දකිනවද? එච්චර ඉක්මනට කන්ති පාරමිතාව පරිපූර්ණ වෙනවා. කන්ති පාරමිතාව පරිපූර්ණ වුණායි කියලා කියන්නේ සේරම පාරමිතා ටික සම්පූර්ණ වෙනවා. හේතුව අපි දන්නවා ගෙයක් කියලා කිව්වම ගල් කියලා කියන්න බෑ වැලි කියලා කියන්න බෑ සිමෙන්ති කියලා කියන්න බෑ උණු කියලා කියන්න බෑ දොර ජනෙල් වාල කියලා කියන්න බෑ මේ ඔක්කොම එකතු වුණාම තමයි ගෙයක් හැදෙන්නේ ඒ වගේ මේ පාර්මී කියලා කියන මේ වචනේ හැදිලා තියෙන්නේ සේරම ಗುಣධර්ම ඒක රාශි වෙලා එහෙනම් කුමක් හෝ එකක් වඩනවා නම් ඒ තුලින් සේරම ටික සම්පූර්ණ වෙනවා කන්තිය වඩන හැමෝම මේ ලෝකයේ මිනිසුන්ට ජීවදානය අබේදානය දෙන්නේ නැද්ද කන්තියේ තියෙන කිසිම කෙනෙක්ගෙන් ජීවිතානි වෙන්නේ නැහැ. පාණාතිපාතා රැකිලා නේද? එහෙනම් මේ ලෝකයේ කන්තිය කරන කෙනා හැමෝම දන්නවා. කන්තිය වඩන බෝධිසත්වරු දන්නවා. මේ ලෝකයේ විඳින්න කිසිමක් නැහැ. හැමදේම තියෙන්නේ විඳවන්න. ඒ කියන්නේ පංචකාම විඳවන්නේ කාමයේ සුමිච්ඡාචාර සික්ඛාපදයේ රැක්කා නේද? ලැබෙන්නේ කර්මයට අනුව නොලැබෙන්නේ අයිමි වෙන්නේ කර්මයට අනුව. ඒ නිසා මොකවත් ගන්නෙ නැහැ. අදින්නා දානා වේරමණී රකින්නවා නේද? කිසිම දෙයක් තුළින් එයා කිසිම දෙයකට මුලා වෙන්නේ නැහැ. හැමදේම කර්මයෙන් දැකලා විඳවලා යනකොට සීය පවත්නවා. දැන් බලන්න සුරාමේරයෙන් එයා නිදාස් වෙනවා නේද? එහෙනම් කන්ති පාරමිතා පුරන භාවනා යෝගියා දන්නේම නැතුව සීල පාරමිතා පුරනවා, දාන පාරමිතා පුරනවා. මේ කියන සේරම පාරමිතා ටික මේ එක පාරමිතාවක් තුළ අන්තර්ගතයි. එහෙනම් කන්ති පාරමිතාව નિවරදිව දකින්නට ඕනේ. කන්ති පාරමිතාව ක්‍රමානුකූලව වඩන්නට ඕනේ. පියවරෙන් පියවරට වඩන්නට ඕනේ. කන්තිය තුලින් දස පාරමිතා සම්පූර්ණ කරලා අපි ප්‍රාර්ථනා කරන බෝධියට අදාළ සියලුම ගුණ ටික වඩන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් මේ කන්ති පාරමිතාව හදින්දලා අපි සරණ යන ධර්මයක් වෙන්නට ඕනේ. අපි දන්නවා ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ ධර්මයේ සරණ යනවායි කියලා කියනවා. එහෙනම් කන්තිය පාරමිතාවක් කරගෙන බුදු වෙච්ච බුදුවරු ඉන්නවා. කන්තිය පාරමිතාවක් කරගෙන රාත් වෙච්ච රාතන් වහන්සේලා ඉන්නවා කන්තිය උපාදානය කරගෙන ಗುಣධර්ම වඩපු තපස්වරු ඉන්නවා එහෙනම් මේ කන්තිය කියන එක අපගේ පාරමිතාවක් වෙනවා අපගේ ධර්මයක් වෙනවා අද ඉඳලා අපි කන්තියේ සරණ යනවා එහෙනම් කන්තියේ සරණ යන බෝධිසත්වර සියලුම දෙනා කන්තිය ප්‍රඥාවෙන් වඩලා කන්තිය තුලින් තමන්ගේ අඩුපාඩු අදලා අපගේ සියලෝම කෙලෙස් නිරෝධ කරනවා. එහෙනම් මේ කන්තිය අද ඉඳලා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක සම්බන්ධ කරනවා. අද ඉඳලා අපි විඳින්න යන්නේ නැහැ. හැමදේම විදවනවා. පේන දේවල් තුලින් විඳවනවා කියන සිහිය පවත්නවා. ඇයෙන දේවල් තුල විඳවනවා කියන සිහිය පවත්නවා. හැඟෙන දේවල්, දැනෙන දේවල්, සිතෙන දේවල් තුල විඳවනවා කියන සිහිය පවත්නවා. එහෙනම් සෑම තප්පරයක් ගන්න, සෙනෙයක් ගන්න, කන්තිය පුරන බෝධිසත්වයා කරන්නේ මොනවද? විඳවන එක විතරයි. එයා විඳින්නේ නැහැ. හේතුව විඳොත් කර්ම හැදෙනවා. ඒකට අනුව විඳවීමකට අට ගන්නවා. එහෙනම් පැය 24 පුරාම අපි සිහිය පවත්නවා. හැම තැනම හැම සෙනෙයක් ගානේ විඳවීමක් තියෙනවා. වෙලා සාදුකාරය දිලේ විඳවීමට එකඟ වෙලා විඳවලා සන්තෝෂයෙන් ඒක ගෙවලා ඉවර කරනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ කන්ති පාරමිතාව විඳවීම තුළින් අපිව වර්ධනය කරමු. තවත් පියවරකින් අපේ ප්‍රඥාව මෝරවමු. තවත් පියවරකින් අවබෝධයටපත් වෙමු. එහෙනම් සියලුම දේවල් ඇයෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ, ඇසෙන්නේ, සිතෙන්නේ හැම එකක්ම අපගේ කර්ම කියලා දැනගත්තා. ඒ කර්ම තුළ විඳීම විඳවීම කියලා පියවර දෙකක් තියෙනවා. අර විඳිනවා කියන එක අත්තරිනවා, විඳවනවා කියන එක විතරක් අපි සරණ යනවා. හැම දෙයක්ම ඉවර වෙලා යන්න අරිනවා. කර්මය ඉවර වෙනවා, විඳවලා ඉවර වෙනවා, රාහත් වෙලා පිරිනිවන් පාලා සසරෙන් ඉවර වෙනවා. එහෙනම් මේ ගුණ ධර්මය අද ඉඳලා අපගේ ඒ ජීවිතවලට පාරමී ගුණ ධර්මයක් වශයෙන් උපාදානය කරගෙන මේ ගුණ ධර්මයේ මේ අවවාදයේ අනුශාසනාව හොඳට සීය තැම්පත් කරගෙන නැවත නැවත මේ විඳවනවා කියන ධර්මතාවයේ සී කරගෙන මේ මොහොතේ ඉඳලා සනේ ඉඳලා අපි මේක පුරුදු පුහුණු කරමු සෑම තප්පරයක් ගානේ විඳවමු පෙර සංසාරේ එකතු කරගෙන ආපු සේරම කර්ම ටික ඉටුපැයට මේ භවයේ මෙතන ඉවර කරලා දාමු හැම දෙයක්ම ගෙවිලා යන්න අරිමු විඳවලා ඉවර කරලා දාමු. මේ විදියට සේරම කර්ම විඳවලා ඉවර කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාත්බෝධයෙන් පිරිනිවන් පාන්න මේ අවබෝධයේ කමඨාන මේ ආවාද අනුශාසනාව අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම රාත්බෝධියේ පිණසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියනවා.